වෙසක් ධර්මානුශාසනාව වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ අවසන් ධර්මානුශාසනාව 14 වන ධර්මදේශනාව ගෞරවනීය දේශකයන් වහන්සේ හක්මන බිරුවේ බෙල ශ්‍රී සෞගතාරාම පුරාණ විහාරයේ හක්මන ඇල්ලේවිල ශ්‍රී අස්වත්තාරාම පුරාණ විහාරය හක්මන දිනගම ශ්‍රී මුණසිංහාරාමය සහ කොළඹ 6 හැවුලොක් සිටි සාම විහාරය යන සිව් මහා විහාරාධිපති කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති දක්ෂිණ ලංකාවේ සමත බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංගනායක ශාස්ත්‍රපති පූජ්‍ය පාද අතපත්තු කම්බී ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. කළගුණ සැලකීමේ සමාජ දැක්ම, සමාජ දර්ශනය බුදුදහම තුළින් කෙසේනම් විග්‍රහ කරන්නේදයි පහදා දෙන්නට.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 කේවලා ඊසා භික්ඛවේ සප්පුරිස භූමී අධිදං කතඤ්ඤුතා කතවේදිතාති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණාබිලාසී වාස්නාවන්ත ගුණගරුක කාරුණික පින්නතුනි ජාතික ගුවන් විදුලිය මගින් වෙසක් සතිය නිමිත්තෙන් සංවිධානය කරන ලද ධර්මදේශනා මාලාවේ අවසාන ධර්මදේශනාවට වෙසක් සතියේ අවසාන ධර්මදේශනාවට සවන් දීම සඳහායි ඔබ සැදී පැහැදී සිටින්නේ අපි මේ වෙසක් සතිය තුලින් ආරම්භ කරන්නේ 2564 වෙනි බුද්ධ වර්ෂයයි මේ ආරම්භ වෙන්නේ. බුද්ධ වර්ෂය බෞද්ධයින්ට ඉතාමත්ම වැදගත් වන වර්ෂයක් හැටියට අපි විශේෂ වශයෙන්ම සදාන් කරන්ට වමනා කරනවා මේ දේශනාව සිද්ධ කිරීම සඳහා ජාතික ගුවන්විදුලිය සංවිධානය කරලා මෙරට බෞද්ධ බෞද්ධ නොවන පින්නතුන්ට ධර්මයේ පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා දීම පිළිබඳව ඒක ජාතික වගකීමක් හැටියට ජාතික ගුවන්විදුලිය මගින් සංවිධානය කරලා තියෙනවා. අපි මෙහිදී මූලික වශයෙන්ම අපිට ලැබිලා තියෙන මාත්‍රකාව මේ ධර්ම දේශනාව සඳහා කෘතඥතාවය හා බැඳුණු සමාජ දර්ශනය හා සම්බන්ධයෙන් අපේ බුදුදහමින් කරන විග්‍රහය පිළිබඳව බුදුදහමින් සිද්ධ කරන හඳුන්වා දීම පැහැදිලි කිරීම පිළිබඳව තමයි අපි කතා කිරීම සඳහා මේ දේශනාවට අන්තර්ගත කළේ මාත්‍රකාව හැටියට අපිට ලැබිච්ච මාත්‍රකාවට අදාළ වන දේශනා පාඩයක්. පින්නතුනි මේ දේශනා පාඩය ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ දුක නිපාතයට අයත් වන සමචිත්ත වර්ගයේ හිතමයි මේ දේශනා පාඩය ඇතුළත්ව පවතින්නේ. අපේ පින්නතුන් දැන් මේ ගෙවි ගිය සතිය පුරාම මේ ධර්ම දේශනා මාලාවකට සවන් දීලා ඉන්නේ. දාද සවන් දෙන මේ ධර්ම දේශනාව මෙවර විසක් උත්සවයේ වෙනුවෙන් සංවිධානය කරපු ධර්ම දේශනා මාලාවේ අවසන් ධර්ම දේශනාව බව අපි සඳහන් කළා. වෙනත් අවුරුදු වලට වැඩිය මේ වසරෙහි මේ වෙසක් සමරුව වෙසක් ධර්ම දේශනාවන් වෙසක් පින්කම් වෙනත් ආකාරයකින් පැවැත්වුණු බව අපි සියලු දෙනාම දන්න කාරණයක්. ඒ අනුව මම විශ්වාස කරනවා වෙනදටත් වැඩිය හොඳින් මෙවර මේ වෙසක් සතිය තුල පැවැත්වුණු සෙසු ධර්ම දේශනාවන්ට අපේ පින්නතුන් සවන් දෙන්නට ඇතැයි මා විශ්වාස කරනවා. මොකද රටේ පවතින ඊ타මත්ම භයානක වදුරක් හමුවේ තමයි අපි මේ සිටින්නේ ධර්මයේ සඳහන් කරනවා එදා විශාලා මහනුවරට ඇති වෙච්ච තුන්බියක් පිළිබඳව රෝග අමනුෂ්‍ය දුර්භික්ෂ කියන මේ තුන්බියෙන් වර්තමානයේ අපි මේ රෝග කියන தത്വයට මූණ දීලා තියෙනවා. ඒ රෝග කියන මේ தත්වයක් එක්කම තමයි දුර්භික්ෂය කියන එක ළඟා වෙන්නේ. ඒ දුර්භික්ෂය කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන සුභික්ෂභාවය. අංගහිංගකම් වලින් තොරව සිතූපතු විදියට අපිට යම් යම් දේවල් පරිභෝජනය කිරීමේ හැකියාව. දැන් මේ රෝගී තත්ත්වයක් එක්ක දැන් මේ තත්ත්වය නැතුව ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සමහර වෙලාවල් වලදී අපිට දැන් අමනුෂ්‍ය කියලා කියන්නේ මේ අපි මෙතෙන්දී සමහර විට අපේ ග්‍රහ බලපෑම් ආදී පිළිබඳව දැන් අපි විශ්වාස කරනවා පාරම්පරිකව අපේ ජීවිතවලට මේ ග්‍රහ බලපෑම් තියෙනවායි කියලා. ඒ වගේම අපිට නොපෙනෙන අදෘශ්‍යමාන ශක්තියින් අපි අමනුෂ්‍ය බලවේගය හැටියට කල්පනා කරනවා. එතකොට දැන් මේ සිද්ධවන මේ පවතින වාතාවරණයත් එක්ක ඒ වගේ තත්ත්වයනොත් ඇති කියලා අපි විශ්වාස කරනවා. කොහොම නමුත් මේ කාල සීමාව තුළදී රජයේ පූර්ණ මැදිහත් වීමත් එක්ක මේ ගෝලීය වසංගතයක් හැටියට සැලකෙන අපිට විතරක් අපි විතරක් අපේ රට විතරක් මූණ දෙන තත්වයක් නෙවෙයි ගෝලීය වසංගතයක් හැටියට අපේ රට ඊ타ත්ම මේ භයානක වූ වදුරින් ආරක්ෂා කර ගැනීම සඳහා වමනා කරන මූලික වැඩපිළිවෙලක් මේ රජයේ මගින් යොදලා තියෙනවා. ඒ අනුව අපේ පින්නතුන් බහුල වශයෙන්ම තමන්ගේ නිවෙස්වල තමන්ගේ නිවෙස්වල නිරෝධායනීය වෙමින් සිටින කාල සීමාවක් මේ. මේ නිරෝධායනයේ කියන වචනයත් මේක අපේ බෞද්ධ වචනයක්. අපේ චතුරාර්ය සත්‍ය පිළිබඳව සඳහන් කරනකොට දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියලා කාරණා හතරක් පිළිබඳව සඳහන් වෙනවා. එතකොට දැන් මේ නිරෝධායනයේ කියන වචනයත් ඊට මේ නිරෝධ කියන එකත් එක්ක ගැළපෙන සැසඳෙන වචනයක්. එතකොට ඒ අණුව මේ රෝගයෙන් අත් සඳහා ඒ රෝගී බවින් තුරන්ව එය පැතිරෙන එක වළක්වලා අපි ආරක්ෂා වීම සඳහා තමයි මේ නිරෝධායනයේ කියන தත්වෙන් අපි මුළු රටම නිරෝධායන තත්ත්වයකට පත් කරලා තියෙන්නේ ඒ අනුව වෙනදට වැඩිය වෙන විසක් පුරපසලුස්සක් පෝ දිනවලට වැඩිය අපි ගෙවල් වල තමන්ගේ වාසස්ථානවල ගත කරන කාලයක් නිසා ගෙවි ගිය කාල සීමාව තුළ පවත්වපු ආගමික වැඩසටහන් වලට ඔබ වැඩියෙන් සම්බන්ධ වෙන්නට ඇති. විශේෂයෙන්ම මේ බෞද්ධ වැඩසටහන් වලට සවන් දෙන්න මේ රටේ අපේ රටේ පුරුදු වෙච්ච පිරිසක් ඉන්නවා මේ ජාතික ගුවන්විදුලි සේවය හරහා. ඒ අය අනිවාර්යයෙන්ම මේකට සම්බන්ධ වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි මෙහිදී සඳහන් කරන්න උවමනා කරනවා මේ බණ කියන්න උවමනා කරන්නේ ඒ අයට නෙවෙයි. මේ බණ ඇසිය යුතු අය නෙවෙයි හුඟක් වෙලාවට බණ පිළිබඳව ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙන ඒ වගේම සමාජීය වශයෙන් නිර්වෘල්ව යහපත් ජීවිත ගත කරන පිරිසක් තමයි මේ බණ ඇහිීම නිරන්තරයෙන් සිද්ධ කරන්නේ. ඒ අවශ්‍ය අයට ඒගොල්ලෝ හැමදා කවදත් මේකෙන් මගහරින එක තමයි සිද්ධ වෙන්නේ. දවට දැන් මේ ධර්මානුශාසනා මම හිතන්නේ 12කට වැඩි ප්‍රමාණයක් පවත්ලා තියෙනවා. ඒ අවසාන ධර්ම දේශනාවට සම්දින අවස්ථාවේ එහි දැන් අපි සඳහන් කරපු විදිහට කතඤ්ඤුතා ගුණය පිළිබඳව තමයි අපි කෘතවේදීභාවය හා සම්බන්ධයෙන් තමයි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දේශනාවේ අපි අඩංගු කරන්නේ ඒ කෘතවේදීභාවය හා සම්බන්ධයෙන් කරන පැහැදිලි කිරීම තමයි අපි මෙතෙන්දී ධර්මයේ සඳහන් වෙන හැටියට කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ හැරෙන විට දැන් පළමුවෙන්ම දැන් මේ අවසාන ධර්ම දේශනාව නිසා අපි ඔබ හැමදෙනාටම මතක් කරනවා නැවතත් ඔබ පටන් ගත්ත දවසේ ඉඳලම විසක් ප්‍රබසලුස්සක් පෝය නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාව ආරම්භ කරපු දවසේම ඒ විසක් පෝය දවසට සම්බන්ධ සිදුවීම් ඒ දේශකයන් වහන්සේලා සිහිපත් කරන්නට ඇති. දැන් මේ අවසාන දිනයට ළඟා වෙන අවස්ථාවේදී ඔබ ඒ කාරණා ටික නැවත සිහිපත් කරගන්නවා නම් ඉතාමත්ම හොඳයි. අපි දන්නවා වෙසක් ප්‍රපසලොස්සක් පෝ දිනය කියලා කියන්නේ අපේ තිලෝ ගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ සිද්ධාර්ථ බෝසත් උපද බෝධිසත්වයන් වහන්සේ ඇතුළේ සිද්ධාර්ථ කියන නමින් උත්පත්තිය සිද්ධ වීම මේ වෙසක් පුරපසළොස්වකෝ දිනේ සිද්ධ වුණා. ඒ වගේම එසේ බුද්ධත් උත්පත්තිය ලැබලා ඒ අබිනිෂ්ක්‍මණය කිරීමෙන් පස්සේ දුෂ්කර ක්‍රියාවන් සිද්ධ කරලා ඉන් අනතුරු මේ සත්‍ය ගවේෂීව කටයුතු කරපු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධය නැත්නම් බුද්ධත්වයට පත්වීම සිද්ධ වෙන්නේ මේ වෙසක් පුරපස රොස්සක් පොහොව දවස. උන්වහන්සේගේ බුද්ධ ජීවිතය උන්වහන්සේගේ බුද්ධ ජීවිතය අවුරුදු 45ක්. ඒ අවුරුදු 45ක් පමණ වූ උන්වහන්සේගේ ඒ ජීවිත කාලයේ නිමාවටපත් කිරීම නැත්නම් තථාගතයන් වහන්සේගේ පරිණිරවාණයත් මේ විසක් පොරවසලොස්සක් දවසේ සිද්ධ වෙනවා. ඒ වගේම බුද්ධ චරිතයේහි තාත් වැදගත්ම සිදුවීමක් තමයි උන්වහන්සේගේ උපන් නගරයට නැත්නම් කිඹුල්වත් නුවරට වැඩම වීම සහ ඒ ගමනේදී බුදුරයන් වහන්සේ නමකට පමණක් දැක්විය හැකි යමා මහ පෙළහර කෑමයි. එතකොට මේවා බුද්ධ චරිතය හා සම්බන්ධයෙන් අපිට ඉතාමත්ම වැදගත් වන නැවත සිහිපත් කරගත යුතු කාරණා හැටියට සඳහන් කරන්න උවමනා කරනවා. එතකොට මේ අත්ව අහලා තියෙනවා අපි දැකලා වැඳලා අපේ සංවේගය පහන් සංවේගය ඇති කළ යුතු ස්ථාන හැටියට තමයි තථාගතයන් වහන්සේ උපන් ස්ථානය එවාගේම උන්වහන්සේ බුදු වෙච්ච ස්ථානය එවාගේම උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වපු ස්ථානය එවාගේම උන්වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙච්ච ස්ථානයේ කියන මේ ස්ථාන දැකලා වැඳ පුදාගෙන පහන් සංවේගය ඇති කර ගැනීම බෞද්ධයන් විසින් කළ යුතු කාරණයක් හැටියට අපේ ධර්මයේ සඳහන් වෙනවා. දැන් අපි දන්නවා එදාට වැඩිය ලංකාවේ අපේ බෞද්ධ පින්නතුන් ඉන්දියාවට යනවා දඹදිව යනවා මේ ස්ථාන දැකලා තියෙනවා වැඳ පුදාගෙන තියෙනවා මේ ಭಾರತයේ බුදු උපත එවාගෙම බුද්ධත්වයට පත්වීමේ ස්වභාවය පිරිනවන් පාපු ස්ථානය කුසිනාරානුවර වාගේ මේ ස්ථාන දැකපු අය හුඟක් ඉන්නවා. ඒක නිසා නැවත ඒවා පිළිබඳව සිහිපත් කර ගැනීම හොඳයි. එවාගෙම අපේ ශාසන ඉතිහාසයේ වශයෙන් ගත්තමත් බොහොම වැදගත් සිදුවීම් කීපයක් වෙලා තියෙනවා. ඒන් පළවෙනිම කාරණේ හැටියට ඒ ත්‍රිසක් පොය දවසේ සිද්ධ වෙච්ච කාරණයක් තමයි තථාගතයන් වහන්සේ ලංකාවට වැඩම කරන තුන්වෙනි ගමන. කැලණියට උන්වහන්සේ වඩින්නේ ඒ කැලණියට වැඩම කරලා ඔය සමනල අඩවියේ සිරිපාසකහන සමනල කන්දෙහි සිරිපා සටහන තැබීම උන්වහන්සේ මේ වෙසක් පොරපසළොස්වක පෝදිනේ සිද්ධ කරේ. ඒක නිසා තමයි අර මේ මෙතෙක් මේ වෙසක් පොයේ දවස් දක්වාම සිරිපා වන්දනා සමයේ හැටියට පැවැතිලා ඒ කටයුතු නිමාවටපත් වෙන්නේ වෙසක් පොයේ පසුවීමත් එක්ක. ඊළඟ කාරණය තමයි පින්නතුනේ අපි ජාතියක් හැටියට සිංහල ජාතියේ ආරම්භය හැටියට ප්‍රකාශ වෙන විජේ කුමරුගේ පැමිණීම. මේවා මේ යම් යම් දෙනා මතභේදයට තුඩු වෙච්ච වෙන වෙන මතපතාන්තරات ඉදිරිපත් වෙනවා. නමුත් පොදු මතයක් තියෙනවා ලංකාව සිංහල ජාතිය ආරම්භය හැටියට මේ විජේ කුමාරයාගේ පැමිණීම පිළිබඳව කතා කරනවා පිළිගන්නවා. ඊළඟ කාරණේ තමයි ධර්මාශෝක රජතුමාගේ නියමයෙන් දැන් ලංකාවේ බුද්ධ ධර්මයේ ප්‍රතිස්ථාපනය වෙන්නේ දහම් පණිවිඩය ලංකාවට මිහිඳු මාහිමියන් වහන්සේ ගෙනෙන්නේ දේවානම් පීතිස්ස රජතුමාගේ කාලේ. ඒ දේවානම් පීතිස්ස රජතුමා දෙවනි වරට අභිෂේක කිරීමත් මේ වෙසක් පොයේ දවසේ සිද්ධ වෙච්ච හැටියට තමයි සඳහන් වෙන්නේ. ඊළඟ කාරණය තමයි පින්නතුනි අපේ මහා සෑය රුවන්වැලි මහා සෑය තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන ඊතාත්ම සියලු දෙනා පිළිගන්න මහා විශ්ව බලපෑමක් තියෙන ස්ථානයක් ඇරෙට රුවන්වැලි මහා සෑයේ වැඩ කටයුතු දුටුගැමුණු රජතුමා විසින් ආරම්භ කරලා තියෙන්නේ වෙසක් පොයේ දවසේ. ඒකම අපේ බණ පොතේ ඊ타මත්ම කීර්තිමත් චරිතයක් හැටියට සඳහන් වෙන තථාගතයන් වහන්සේගේ ඉතාත්ම ළඟින් හිටපු උපස්ථායකයන් වහන්සේ නමක් හැටියට දීර්ඝ කාලයක්ම කටයුතු කරපු ධර්ම භාණ්ඩාගාරික කියන මේ අගැයීමට ලක්වෙච්ච ආනන්ද මහතෙරුන් වහන්සේගේ පිරිනිවන් පෑමත් මේ වෙසක් පුරපසළොස්වක දිනේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කාරණාවලුත් සීයේ තබාගෙන රත්නත්‍රයේ පිළිබඳව ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ ධර්ම දේශනාවට සවන් දෙන හැටියට අපි තාවත්ම කාරුණිකව ඔබ හැම දිනාගෙන්ම ඉල්ලා සිටිනවා. පින්නතුනේ තථාගත අමාමේනී සම්මා සම්බුද්ධ චතුර්ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරදී මේ සත්පුරුෂ භූමිය මේ කෘතඥතාවයේ පළ කරනවායි කියන්නේ කෘතවේදීභාවය කියලා කියන්නේ සත්පුරුෂයන්ගේ ලක්ෂණයක්. සත්පුරුෂයන්ගේ ලක්ෂණයක්. පින්නතුනි තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාවල් පැවැත්වීමේදී සමහර වෙලාවට උන්වහන්සේම හිතලා කල්පනා කරලා දේශනාවල් පවත්වලා තියෙනවා. දැන් මේ දේශනාවත් එහෙම පවත්වපු එකක් උන්වහන්සේ එක්තරා අවස්ථාවකදී මෙහෙම තථාගතයන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා භික්ෂුන් වහන්සේලාට. අසත්පුරුෂ භූමිංච වූ භික්කවේ දේශිස්සාමි සප්පුරිස භූමිංච තං සුඩාත සාදුකං මනසිකරෝත වාසිස්සාමීති එවං බන්තේති කෝතේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදෝච මෙන්න බුදුරජාණන් වහන්සේ භික්ෂු මහා සංඝයා වහන්සේට කියනවා ඔබ වෙනුවෙන් මම මේ වෙලාවේ දේශනා කරනවා මොකද්ද අසප්පුරිස භූමිංච මෝ භික්ඛවේ මේ අසත්පුරුෂයා කියන්නේ කවුද කියලත් සත්පුරුෂ භූමිංච සත්පුරුෂයා කියලා කියන්නේ කවුද කියලත් මම දේශනා කරනවා එතකොට මේ භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේට ප්‍රතිවචන දීපු ආකාරය තමයි අර මා සඳහන් කළේ එවං බන්තේති කෝතේ භික්ඛු භගවතු පච්චස්සෝ සුම් භගවා හොඳමයි කියලා එසේම වදාරන්න කියලා ඒ ඉල්ලීමත් එක්ක භගවා ඒ තදෝච භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරනවා කේවලා ඒසා භික්කවේ සත්පුරුෂ භූමි එතකොට මේ සත්පුරුෂ භූමිය කියලා කියන්නේ සත්පුරුෂයාගේ භූමිකනේ දැන් අපි දැන් වර්තමානයේ පාවිච්චි කරනවා භූමිකා කියලා. අපි කියනවා ගුරු භූමිකාව කියනවා, විදුහල්පති භූමිකාව කියනවා. අදිදන් අකතඤ්ඤ අකතඤ්ඤතා අකත වේදිතා. එතකොට දැන් මේ දෙකේ ස්වභාවය මේ අත්තන්ට කෙටියෙන් මේ වෙලාවේ කල්පනා කරලා බැලුවාම තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒසා කේවලා ඒසා භික්කවේ අසප්පුරුෂ භූමි යදිදං අකතුන් අකතඤ්ඤතා අකත වේදිතා එතකොට අප්‍රත්‍යක්ඥ බව නැත්නම් කළගුණ නොසැලකීම, ගුණවත්කමින් තොරවීම, ඒ ඒ පිළිබඳව නොසැලකිල්ලක් දැක්වීම තමයි මේ අකතඤ්ඤතා අකත වේදිතා කියලා කියන්නේ. කෘතවේදී බවක් නැහැ. ඒ වගේම කළගුණ සැලකීමක් නැහැ. ඒ කළගුණ සැලකීමක් නැතිකම අකතවේදී බව ඒක තමයි අසත්පුරුෂ භූමිය. පින්නතුනේ ඒකේ අනිත් කාරණය තමයි කේවලා ඒසා භික්කවේ සත්පුරුෂ භූමි. ඒ සත්පුරුෂයාට අයත් වන භූමිය වෙන්නේ මොකද්ද? යදිදං යදිදං පතඤ්ඤුතා. ඔහුගේ භූමිය වෙන්නේ මොකද්ද? කෘතවේදීතාවය සහ කෘතඥතාවයේ පළ කිරීම සහ කෘතවේදී ගුණයෙන් යුක්ත වීම. කෘතඥතාවයේ පළ කිරීම සහ කෘතවේදී ගුණයෙන් යුක්ත වීම. එතකොට දැන් මේ අත්තන්ට පැහැදිලි වෙන්න ඕන අපේ ශාස්ත්‍රෝවරයන් වහන්සේ අපේ ශාස්ත්‍රෝවරයන් වහන්සේ මෙන්න මේ භූමි දෙකෙන් මේ සත්පුරුෂ භූමිය කියන එක අපිට ඉතාමත්ම බැලවින් පැහැදිලි කරලා දීලා තියෙනවා උන්වහන්සේ ප්‍රායෝගිකවම ඒ කාරණේ යෙදීම තුළින් තථාගතයන් වහන්සේ අපිට මේ කාරණේ පැහැදිලි කරලා දීලා තියෙනවා. පින්නතුනි මේ ලෝකේ දුර්ලභ කාරණා හයක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ දුර්ලභ කාරණා හය අතරේ පළවෙනි එක තමයි දුර්ලභෝ බුද්ධප්පාදෝ ලෝකස්මින්. බුදුරයන් වහන්සේ නමකගේ පහළවීම දුර්ලභ කාරණයක්. ඒ වගේම දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ. මිනිසත් බවක් ලබා ගැනීමත් දුර්ලභ කාරණයක්. ඒ වගේම දුර්ලභ කන සම්පatti. ඒ මේ ලබාගත් මනුෂ්‍යාත්ම භාවය තුළ කණු සම්පatti කියලා කියන්නේ මේ අංග විකලත්වයෙන් තොර තත්වයක් ලබා ගැනීම. ඒකම තවත් ඒ වගේම දුර්ලභ කාරණයක් තමයි දුර්ලභ පබ්බජ්ජා. පැවිදි බව දුර්ලභ කාරණයක්. තවත් දුර්ලභ කාරණයක් තමයි පින්නතුනි ඔබ දැන් මේ සවන් දෙන ධර්ම ශ්‍රවණය. දැන් අපිට මේ කාලේ සුලභ වුණාට ඒකත් දුර්ලභ කාරණයක්. දුර්ලභං සද්දම්ම සවණක්. පින්නතුනි මේ දුර්ලභ කාරණා අතරේ දක්වන තවත් ඉතාමත්ම වැදගත් කාරණයක් අපේ අද මාතෘකාවට අඩංගු වෙන කාරණයක් තමයි දුර්ලභෝ සත්පුරිස සංසේවෝ මේ දුර්ලභයි මේ සත්පුරුෂයන් නැත්නම් කළගුණ දන්න අය කළ කෘතවේදී අය කළගුණ සලකන අය මේ කාරණය ඊ타වත්ම දුර්ලභ කාරණයක් හැටියට තථාගත ධර්මයේ සඳහන් වෙනවා. පින්නතුණී ඔබ කල්පනා කරලා බැලුවොතින් බුදුරජාණන් වහන්සේ අපිට සත්පුරුෂ භූමිකාව තුළදී අපිට දීලා තියෙන තවත් උන්වහන්සේගේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් තමයි ඔබට මතකයිනේ දැන් මේ ප්‍රථම ධර්ම දේශනාව ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමේදී උන්වහන්සේ කල්පනා කරනවා තමන්ට මූලික දැනීමක් ලබා දීපු ගුරුවරු පිළිබඳව කල්පනා කරනවා. ආලාර කාලාමාදීන් ගැන කල්පනා කරලා බැලුවාම ඒ අය මිය ගිහිල්ලා. ඊට පස්සේ කල්පනා වුණේ කවුද? තමන්ට හිතවත්ව තමන්ගේ ළඟින් ඉඳපු තමන්ට උපස්ථාන කරමින් ඉඳපු තමන්ගේ මිත්‍රයෝ. ඒගොල්ල තමයි මේ පස්සගමානුන් කියලා කියන්නේ. එතකොට දැන් බලන්න ප්‍රායෝගිකව උන්වහන්සේ මේ තමන් බොහොම අමාරුවෙන් අවබෝධ කරගත්තු ධර්මය අවබෝධ කර ගැනීම සඳහාත් ගුරුවරුන් පිළිබඳව මුලින්ම කල්පනා කළා ඊළඟට තමන්ගේ හිතවත් අය පිළිබඳව සමීප මිතුරන් පිළිබඳව කල්පනා කළා ඒකම උන්වහන්සේ ප්‍රායෝගිකව අපිට මේ කාරණයේදී කොතවේදී භාවයේ පිළිබඳව දක්වන තැනක් තමයි මාත්‍රු දිව්‍ය රාජයාට ධර්ම දේශනා කිරීම සඳහා දිව්‍ය ලෝකයට වැඩම කරලා ඒ දේව විජම්බන නැත්නම් මේ අභිධර්මයේ දේශනා කරායි කියන මේ දේශනා කාරණය. ඒකම පින්නතුනේ මේ වෙසක් පොය දවසේ සිද්ධ වෙච්ච තව වැදගත්ම කාරණයක් තමයි තථාගතයන් වහන්සේ දීර්ඝ කාලයක් බුද්ධත්වයට පත් වෙලා පණිවිඩය වලා සුද්ධෝදන රජතුමා තමන්ගේ පුතණුවන් දැක ගැනීමේ ඕනකමින් අන්තිමට කාළුදායි මහරහතන් වහන්සේගේ මැදිහත් වීමෙන් කිඹුල්වත් පුරයට වැඩම කරනවා. මේ කිඹුල්වත් පුරයට වැඩම කිරීමත් අර පියාණන්ට කෘතවේදීභාවයේ දැක්වීමත් තමන්ගේ ඥාති සමූහයාට කෘතවේදීභාවයේ දැක්වීමත් පිළිබඳව කෙරෙන ඉතාමත්ම ප්‍රායෝගික අපිව ප්‍රායෝගික වශයෙන් මේ කෘතවේදීභාවයට යොමු කිරීමක් හැටියට අපිට සදාන් කරන්න පුළුවන්කම තියෙනවා. මේ ගමනේදී ඔබට මතකයි තථාගත බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ තමන්ගේ ගිහි ජීවිතයේ Tamante ඊ타මත්ම සෙවණැල්ලක් වාගේ හිටපු යසෝදරා දේවිය, බිම්බා දේවිය. යසෝදරා දේවිය ආවේ නෑ බුදුරජාණන් වහන්සේ සමීපයට. බුදුරජාණන් වහන්සේ බව දන්නවා. උන්වහන්සේ යසෝදරා දේවියගේ වැඩ ඉන්න මාලිගාවට ගියා. ඒ මාලිගාවට ගියාම මේ සාංශාරික වශයෙන් විශාල බැඳීමක් ආදරයකින් ඉඳපු මේ සාංශාරික පුරුද්දත් එක්ක මේ යසෝදරා දේවිය තථාගත බුදුරජාණන් වහන්සේගේ දෙපා අල්ලගෙන ඒ දෙපා කඳුලින් තෙත්වන දරුව ඇඬුවයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒක වළක්වන්නත් එපායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මොකද මේ මේ ඒ තුලින් පෙන්නේ මේ කෘතවේදීභාවය පිළිබඳව ඉතාමත්ම හොඳ ආදර්ශයක් ප්‍රායෝගිකව අපිට ලබා දීපු අවස්ථාවක් හැටියට අපිට සදාන් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කඳුල ඒ ඒ තමයි කාන්තාවක්. තථාගතයන් වහන්සේගේ දෙපාය ශ්‍රී පාදයේ ස්පර්ශ කරපු පළවෙනි කාන්තාවත් අවසාන කාන්තාවත් මේ මේ හැරෙන්න වෙනත් කාන්තාවක් කවුරුවත්ම මේ කාර්යයට යෙදිලා නැහැ. ඉතින් ඒකත් අපි වැදගත් කාරණයක් හැටියට සඳහන් කරන්න උවමනා කරනවා. ඒකම බුදුරජාණන් වහන්සේගේ තවත් මේකට අදාළ වැදගත්ම කාරණයක් තමයි අර මහා ප්‍රජාපති ගෞතමීයගේ ඉල්ලීම භික්ෂුණී ශාසනය ඇති කිරීම එවාගෙම එතුමිය අර මේ මේ භික්ෂුණීන්ට ධර්ම දේශනා කරන්නට ඉල්ලීමක් කරනවා ඒ නන්දක සූත්‍රයේ පිළිබඳව සඳහන් වෙනවා නන්දක හඳුරුව තමයි ඒකට යොදවන්නේ එතකොට ඒ විදිහට යෙදවීම ඒ වගේම අර ආනන්ද හඳුරන්ගේ මෙදිහත් වීමත් එක්ක භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම මේ වගේ දේවල් එක්ක තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ කෘතවේදීභාවය උන්වහන්සේ ප්‍රායෝගික වශයෙන් මේ කෘතවේදීභාවය තුළ පෙන්눔 කරලා තියෙන්නේ මොකද්ද මේ මේ පෙන්눔 කරලා තියෙන්නේ මොකද්ද ලෝකයාට මේ මේ කෘතවේදීභාවය කියන නැත්නම් සත්පුරුෂ භූමිය සත්පුරුෂයාගේ භූමිකාව තුළ අපි කෙසේ ක්‍රියා කළ යුතුද කියන කාරණය තමයි පින්නතුනි මේ පෙන්눔 කරලා තියෙන්නේ. එතකොට බෞද්ධයන් හැටියට අපේ ජීවිතවලට මේ තථාගතයන් වහන්සේ පෙන්눔 කරන සත්පුරුෂ භූමිකාව භාවිතයට ගැනීම තුළින් අපේ තිබෙන්නා වූ මේ අසත්පුරුෂ භාවයන් නිරන්තරයෙන්ම නැති කරගatiya යුතුව තිබෙනවා. මේ සත්පුරුෂ භාවය කියන එක පිළිබඳව කතා කරනකොට දැන් අපිට දැන් මේ වාගේ බුද්ධ චරිතේ ගන්න පුළුවන් හුඟක් දේවල් තියෙනවා කාරණා දැන් අපිට වෙලාව බොම ඉක්මලා යන නිසා මම ඒවා දීර්ඝ වශයෙන් කතා කිරීම සඳහා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒතකොට අසත්පුරුෂයාගේ ස්වභාවය මොකද්ද? අසත්පුරුෂයාගේ ස්වභාවය මොකද්ද? ඔහු මේ අකෘතඥභාවය තමයි ඔහුගේ මූලිකම ලක්ෂණය. අකෘතඥභාවය. ඒ වගේම කෘතවේදීභාවයකින් තොර වීම. Tamanට පිහිට වෙච්ච කෙනෙක් පිළිබඳව නොසලකා හැරීම. විශේෂයෙන්ම අපේ මේදී සදාන් කරන්නට උවමනා කරනවා අපි තමන්ගේ වචනය වචන භාවිතා කිරීමේදී ඒ වචනය භාවිත කරන්නේ කියන වචන සියල්ලම අයහපත් අයහපත් සඳහා නම් එවාගෙම ඒවා සමාජයට අහිතකරදායක තත්වයක නම් සමාජයේ පීඩාවටපත් කරන ස්වභාවයේ වචන නම් තියෙන්නේ මේ ඒ හිතන ඒවත් එහෙම නැත්නම් දුච්චින්තති චින්තීච හෝති. මේ වගේ පුජ්‍යලෙන්ගේ ස්වභාවය තමයි හිතන එකත් ඒවා අයහපත් සිතුවිලි තියෙන්නේ. හානිකර සිතුවිලි තියෙන්නේ. ඊළඟට වචනේ දුබ්බාසිත වාසී හෝති. දුබ්බාසිතයි. ඒගේ වචනේ හැමතිස්සෙම හානිකර වූ වචන තමයි කතා කරන්නේ. ඒ වගේම ඔහුගේ ක්‍රියාව මොකද්ද? දුක්කට කම්මකාරී. හැම ක්‍රියාවකින්ම ඔහුගේ හැසිරීම නිරන්තරයෙන්ම අනුන්ට යහපතක් වීම නෙවෙයි අනුන්ට අයහපතක් වීම පිළිබඳව තමයි ප්‍රදාන් කරන්නේ ඒ වගේ පුජ්‍යලයන්. විශේෂයෙන්ම මේ කාලය අපේ රටේ මේ මේ මේ කෘතවේදීභාවය පිළිබඳව සඳහන් කිරීමේදී අපි මූලික වශයෙන්ම මේ කාරණය මතක් කරන්න ඕමනා කරනවා දැන් මේ කාලේ අපි මුලිනුත් සඳහන් කළා ගෝලීය වසංගතයකට මුහුණ දීලා ඉන්නේ අපේ රට. අපේ රට ඊටාත්ම කුඩා රටක්. සම්පත් වලින් දැන් පරිපූර්ණ දේශීය වශයෙන් රටක් දියුණු කරන්න පුළුවන් සම්පත් වලින් අනුන වුණාට මේ ගිවිගිය වසර 70 ගාණක් පුළුල්ලේම අපේ රට ඒ තත්ත්වයටපත් වෙලා නැහැ. නමුත් මේ සම්පත් තියෙනවා. ඒ ඒ ඒ සංවර්ධනය අතින් ඒ කියන්නේ භෞතිකමය සංවර්ධනය අතින් සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුව අපිට අපි ධනවත් රටක් නෙවෙයි. ඒ වගේම අවිබලයේ තියෙන රටක් නෙවෙයි. ඒ ලෝකේ බලවත්ය කියලා කියන්නේ මේ මුදල් බලය අවිබලයේ තියෙන රටවල්. මේ අපි මෙතනදී මේ දේශපාලනයේ හැම කෙනෙකුටම ඔහුට පෞද්ගලික දේශපාලනයක් තියෙනවා. මේ රටේ හැමෝටම එහෙම තියෙනවා. දේශපාලනික වශයෙන් ගන්නෙ නැතුව පොදු වශයෙන් සාධාරණ වශයෙන් ගත්තොත් මේ රටේ මේ ගෝලීය නැත්තම් මේ ලෝකය විනාශ කරමින් ආපු අපේ රටටත් ආපු මේ වසංගතය මැඩපවත් ගන්න පුළුවන් උනේ වර්තමාන ජනාධිපතිතුමාත් එවාගේම එතුමා යොදාපු වැඩපිළිවෙල යටතේ යුද්ධ හමුදාපතිතුමා ඒ වගේම දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඒ වගේම ඒ අංශවලට අදාළ අය දැන් ගමේ ඉඳලා පටන් ගත්තොත් ග්‍රාම නිලධාරීතුමා හෝ තුමිය ඒ වගේම මේ ගමේ ඉන්න අනිත් සෙසු නිලධාරීන් සමෘද්ධි වෙන්න පුළුවන් ඒ වගේම සංවර්ධන නිලධාරීන් වෙන්න පුළුවන් ඒ වගේම දැන් අපි සෞඛ්‍යයට හා සම්බන්ධ නිලධාරීන් ඉන්නවනේ දැන් ඔය මේ PHI කියන නමින් හඳුන්වන නිලධාරීවරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ අපේ ඒ ගම්වල ඉන්න අය මහජන සෞඛ්‍ය පරීක්ෂක ග්‍රාම නිලධාරී ආදී මේ අය ඒ ගම් මට්ටමින් ඒ වගේම රෝහල් වල වෛද්‍යවරුන් හෙද හෙදියන් ඒ වගේම ඒ රසායනාගාරවල ඒ පරීක්ෂණ කටයුතු සිද්ධ කරන අය ඒ වගේම ඒ රෝහලේ ගේට්ටුවේ ඉඳලම ඒ අය. ඒ වගේ මේ වගේ මාධ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා. ඒතකොට යුද්ධ හමුදාව විතරක් නෙවෙයි. ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය. පොලිසිය විශේෂ කාර්යභාරයක් මෙතෙන්දි සිද්ධ කරලා තියෙනවා. එතකොට සිවිල් ආරක්ෂක බලකාය වගේ මේ අපේ රටට ආවේනික අපේ රටේ තියෙන මේ ආයතන මුල් වෙලා මේ අයගේ ජීවිත අනතුරේ තියෙද්දි තමයි මේ අයගේ ජීවිත අනතුරේ තියෙද්දි තමයි පින්නතුණි මේ මැදිහත් වෙලා මේ භයානක රෝගය මේ භයානක විපත්තිය මේ භයානක වසංගතය මේ මැඩපවත්තලා තියෙන මේ සියලු දෙනා මැදිහත් වෙලා ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා එවාගෙම සෞඛ්‍ය අමාත්‍යතුමිය එවාගෙම ඊට අදාළ ආණ්ඩුවේ සෙසු ඇමතිවරු එවාගෙම ඒ රාජ්‍යාංශයේ රාජ්‍ය යාන්ත්‍රණය මෙතෙන්දී අවංකවම ඉදිරිපත් කළා මේ රට වෙනුවෙන් කරපු මහා උදාර කාර්යයක් හැටියට අපේ සත්පුරුෂභාවයෙන් යුක්තව මෙන්න මෙතෙන්දී අපි මේ සත්පුරුෂ භූමිකාව තථාගතයන් වහන්සේ අපිට ඇති කරගන්නේ කියාපු මේ සත්පුරුෂ භූමිකාව තුළ ඉඳගෙන අපි මේ අය පිළිබඳව සිතා බලන්න උවමනා කරනවා මේ තමන්ගේ දේශපාලන මතය අනුව ඒ දේශපාලන තමන්ගේ ප්‍රිය කරන දේශපාලන පක්ෂය නෙවෙයි මේ බලේ ඉන්නේ අනිත් අය කරන ඒවා ඒක මේ යහපත් වැඩක්වත් මේක නිමා කිරීමට හේතු වන දෙයක්වත් නෙවෙයි කියලා ඒ දේශපාලන ඇහින් බලන්නේ නැතුව මේ තථාගත ධර්මයේ සඳහන් වෙනවා පින්නතුනි මේ සත්පුරුෂ භූමි කියන මේ தත්වය මේ සත්පුරුෂ භූමිකාවේ සිට මේ කෘතඥතාපූර්වකෝ මේ කාරණා දිහා බලන් උවමනා කරනවා දැන් රෝහලක ගත්තාම මේ වෛද්‍යවරු හෙද හෙදියන් තමන්ගේ ගෙවල් වලට එන්නේ නැතුව තමන්ගේ දරුවෝ තමන්ගේ ඥාතීන් මේ සති ගණන් මාස ගණන් හුදකලාව ඉඳෙද්දි මේ රටේ පොදු ජනතාව මේ පවතින භයානක රෝගී තත්ත්වය තුරන් කිරීම සඳහා තමන්ගේ රාජකාරිමය වගකීම ජීවිත පරිත්‍යාගයෙන් ඉෂ්ට කරපු පිරිසක් හැටියට විශේෂ වශයෙන්ම මේ අයට අපේ කෘතඥතාවයේ දැක්වීම පින්නතුණී තථාගත ධර්මයේ සඳහන් වෙන කේවලා ඒසා භික්කවේ සත්පුරුෂ භූමි කියන මේ සත්පුරුෂ භූමිකාව තුල ඉඳගෙන යදිදං කතඤ්ඤුතා එතකොට ඒ කෘතඥතාවයෙන් යුක්ත කතවේදිතාති කෘතවේදීතාවෙන් යුක්තව අපි මේ පිළිබඳව සලකලා බැලීම තමයි මේ විසක් සතිය තුළදී විසක් ප්‍රවසරසප්පෝ දිනේ නිමෙත්තෙන් පවත්වමු මේ ධර්ම දේශනාවල් වලට සමන් දීමේදී අපි විශේෂ වශයෙන්ම අපේ අදහසක් හැටියට අපේ කාරණයක් හැටියට අපි අපි අනුගමනය කළ යුතු කාරණයක් හැටියට කළ යුතු වන්නේ පින්නතුනි මේ පිළිබඳව සත්පුරුෂභාවයෙන් යුක්තව මේ අය අගය කිරීම. දැන් අපිට සමහර වෙලාවට අහන්න දකින්න ලැබෙනවා මේ අය මේ සෞඛ්‍ය සේවාවෙහි ඉන්න අයගේ ගෙවල් දොරවල් සමීපයේ ඉන්න අය සමහරු සමහරු පෙන්눔 කරන්නේ මේ ධර්මයේ පෙන්눔 කරන අසත්පුරුෂ භූමිකාව. අර මිනිස්සුත් එක්ක ඒ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් මේ මේ රෝගී තත්වයන්ගෙන් රට මුදවා ගැනීම සඳහා අප්‍රමාණ කාර්යභාරයක යෙදලා ඉන්න මේ ඒ අය පදිංචි ප්‍රදේශවල ඉඳගෙන දෝෂාරෝපණය කිරීම, ඒ අයගෙන් මේ පළාත් වලට ගම් වලට මේ රෝග පැතිරලා යනවායි කියන මේ අදහස් ඇති කරමින් සමහර වෙලාවට දුර්මත පතුරවන පිරිස් පිළිබඳව අපිට අහන්න ලැබෙනවා. ඉතින් ඒගොල්ල මේ නියෝජනය කරන්නේ පින්නතුණි තථාගත ධර්මයේ සඳහන් වන කේවලා ඊසා භික්කවේ අසප්පුරිස භූමී මේ අසත්පුරුෂ ධාබේ භාවයේ තමයි මේ ඒගොල්ල නියෝජනය කරන්නේ කෘතඥතාවය හා බැඳිච්ච සමාජයක් තමයි පින්නතුනි මේ ධර්මයේ ඉගැන්වීම් වලින් නිර්මාණය වෙන්න උවමනා කරන්නේ නිර්මාණය විය යුතුන්නේ ඒ නිසා ඒ පිළිබඳව කල්පනා කරමින් මේ විසක් පුරවසලුස්සක් පෝදිනේ වෙනුවෙන් ජාතික ගුවන් විදුලිය සංවිධානය කරපු මේ ධර්මදේශනා මාලාවේ අවසාන ධර්ම දේශනාවට සමන් දෙන ඔබ නැවත වතාවක් කල්පනා කරන්න මේ අපි අනුගමනය කළ යුතු වන්නේ සත්පුරුෂ භූමිකාවද අසත්පුරුෂ භූමිකාවද කියලා කල්පනා කළා සත්පුරුෂ භූමිකාවට අදාළ වන බුද්ධ චරිතයේ තථාගතයන් වහන්සේගේ ප්‍රායෝගික පෙළගැස්වීම එවාගේම තථාගතයන් වහන්සේගේ ඒ ප්‍රායෝගික පෙන්වා දීම තුළ තම තමන් හැඩගැහිලා මේ සමාජය මූලික වශයෙන්ම සත්පුරුෂ ගුණාංගයක් හැටියට කෘතඥතාවය හා බැඳුණු සමාජයක් බවට පත් කිරීම විතරක් නෙවෙයි මේ ධර්මයට අනුව ජීවත් වෙලා මේ ලෙඩ රෝග වලින් තොරව ලබන උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීම සඳහා අදිෂ්ඨාන කරගන්නා හැටියට අපි තාවත්ම කාරුණිකව මේ වෙලාවේ සඳහන් කරන්නට කැමති වෙනවා අවසරයි සවන් ධර්මයේ සවන් දීම සඳහා අවස්ථාවක් සලසලා දීලා තියෙනවා රටවැසියන්ට. ඒ රටවාසීන්ට ධර්මදේශනාවට සම්දීමට අවස්ථාව සලසා දීම ඒ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා අවස්ථාවක් සලසා දීම තුලින් විශාල ධර්ම ශ්‍රවණමය ආනිසංසය ඔබ ලබා තිබෙනවා. ඒ ලබාගත් ආ වූ සියලු ආනිසංස ධර්මයන්ගේ බලයෙන් අපි ඔබ හැමදෙනා වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවපත්භාවය චිරජීවනයේ හැම දිනාටම සැලසේවා ඒ වගේම පරලෝ සපත් නම් වශයෙන් සදාන් කරපු ඒ ඥාතීන්ට මේ ධර්ම ශ්‍රවණමය ආනිසංසය ලැබීමෙන් පරලෝක වශයෙන් සැප ලැබේවා යාත්‍යාදී දුක්වලින් නිදහස් ලැබන උතුම් නිර්වාණ ධර්මය සාත් සාත් වේවායි ප්‍රාර්ථනා කරන අතර මේ පින් දීම තවත් පින්කම පින වැඩි වීම සඳහා හේතු වන කාරණයක් මේ පුණ්‍ය ධර්මයන්ද හේතු බූත වීමෙන් ඔබ හැමදෙනාම ප්‍රාර්ථනා කරන ආකාරයට මේ සසරින් එතර ලැබෙන උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම ධර්ම දේශනාව උපනිශ්‍රේ වේවායි හැමදෙනාම ප්‍රාර්ථනා කරන් සාදු සර්වං සරණයි ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්තන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්තන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ලද ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ජනිත ආනිසංසයන්ගේ බලයෙන් ජාත්‍යාදී දුක් වලින් නිදහස් ලැබන උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කටයුතු වෙසක් සතිය නිමිත්තෙන් පවත්වන ලද ධර්මදේශනා මාලාව නිමවටපත් කරමින් අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ හත්මන විල්වේවිල ශ්‍රී සෞගතාරාම පුරාණ විහාරයේ හක්මන ඇල්ලේවල ශ්‍රී අස්වත්තාරාම පුරාණ විහාරය, හක්මන දිනගම ශ්‍රී මුණසිංහාරාම විහාරය සහ කොළඹ 6 හැවුලොක් සිටි සාම විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති දක්ෂිණ ලංකාවේ සමත බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංගනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද අතපත්තු කම්ලී ආනන්ද ස්වාමීන් වහන්සේ අත්වැන්න ඉතුරුම් ගිණුමක් හිමි ඔබට සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට වඩා වැඩි පොලියක් ගිණුමේ ශේෂය මත පදනම් වූ විශේෂ ත්‍යාග අත්වැන්න ණය පහසුකම හරහා කුමරු ඉඩම් මිලදී ගැනීමට මූල්‍ය පහසුකම් ඔබේ අත්වැන්නට සිදුවන හානි ආවරණය සඳහා නොමිලේ රක්ෂණාවරණය වාර්ෂික වගකරුවන්ගේ සම්මේලනයේ සහභාගී වීමේ අවස්ථාව සහ නොමිලේ ලබා දෙන මූල්‍ය උපදේශන සේවා මහජන බැංකුවේ අත්වැන්න ස්වයං පෝෂිත රටක සරු බලාපොරොත්තු වෙනුවෙන්මයි. අවකාශයේ තවසාතුලිලා මහජන බැංකුවේ අත්පැන්න ස්වයං පෝෂිත රටක සරු බලාපොරොත්තු වෙනුමින්මයි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි සංස්කරණීය සම්පත් විලේගොඩ ප්‍රකාශය සුභාෂිනී උත්පලවන්නා ලියන ගී කොළඹ සහ